ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ ඓතිහාසික අංකුඹුර රාජමහා විහාරාධිවාසී විලානගම ශ්‍රී පූර්වාරාම පුරාණ විහාරාධිකාරී පූජ්‍ය අංකුඹරේ ශ්‍රී චන්දානන්ද ස්වාමීන් වහන්සේ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 තස්මාතිහ භික්කවේ වං සික්ඛිතබ්බං කාය වංකං පජහිස්සාම කාය දෝසං කාය කසාවං වචී වංකං පජහිස්සාම වචී දෝසං වචී කසාවං මනෝ වංකං පජහිස්සාම මනෝ දෝසං මනෝ කසාවන්ති ඒවං හි වෝ භික්කවේ සික්ඛිතබ්බං තී ධර්ම ශ්‍රවණාභිලාෂී කාරුණික පින්බර පින්වතුනි තථාගත විතරාගී කරුණා නිධාන වූ ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් 540 වසක් මුළුල්ලෙහි සත්වයන් වෙත අප්‍රමාණ කරුණාවෙන් දයාවෙන් යුක්තව සිද්ධ කරන ලද මේ උතුම් සද්ධර්මය දේශනා කොට වදාළ මේ උතුම් ධර්මය සංසාරේ විසින අනේක ප්‍රකාර සත්ත්ව ප්‍රජාවට අමා උසුවක් හා සමාන බවයි ධර්මයේ පිළිබඳව අර්ථකතන කෙරෙන විවරණේ කෙරෙන අටුවා ග්‍රන්ථ ආදී සඳහන්ව පවතින්නේ. ඒ නිසා සද්ධර්ම ශ්‍රවණය කිරීම අපි හැම දිනාටම අපේ ජීවිත ගමනට අතිශයින් වැදගත් වෙනවා. බුදුන් වහන්සේ මේ උතුම් ධර්මය සාරසංඛ්‍ය කල්පලක්ෂයක් තිස්සේ පුරණ ලද බෝධි සම්භාර ධර්මයන්හි ශක්තියෙන් උතුම් වූ ਸਰවඥතා ඥාණයටපත් වෙලා ඒ ඥාන සම්භාරය තුලින් අවබෝධ කරගන්නට යෙදුන මේ සද්ධර්මය අපේ සසර දුක්ගිනි නිවාලන්න මාත්‍රි මහෝපකාරී වෙනවා. පංචමානි භික්කවේ ධම්ම ශ්‍රවණානි සංසා කතමානි පංච අසුතං සුනාති සුතං පරියෝදපේති දිට්ඨින් උජුං කරෝති කංකං විතරති චිත්තමස පසීදති යලුවෙන් ධර්මයේහි වැදගත්කම පිළිබඳව සඳහන් වී තිබෙනවා. පංචමානි භික්කවේ ධම්මස්සවනානි සංසා මහණෙනි ධර්ම ශ්‍රවණය කිරීමෙහි ආනිසංස පසක් ඇත්තේ වෙයි. කවර පසෙක්ද යත් අසුතං සුනාති නෑසූ දේවල් අසන්නට පුළුවන්කම ලැබෙනවා. අපිට මේ ජීවිත ගමනේදී අපි අසා දැන කියා ගන්නා බොහෝ සදුපදේශයන් අතර අභිනවෙන් අපිට ධර්මය අසන්නට ලැබෙන්නේ නම් ඒ තුල අපි නෑසූ දේවල් අපට අහන්නට ලැබෙන අවකාශය වැඩි. ඒ නිසා අසුතං සුණාති යනුවෙන් අදහස් කළේ නෑසූ දේවල් අසන්නට ලැබෙන කාරණේයයි. සුතං පරියෝදපේති. පින්නදනි අපි මේ ජීවිතේ නොඑක් අවස්ථාවල විවිධ විවිධ අවස්ථාවන්හිදී අපි ධර්ම ශ්‍රවණය කොට තිබෙනවා. අපි ඇසූ ධර්ම කාරණාවන් යලි යලිත් අපට අසන්නට අවකාශය ලැබෙන්නේ නම් ඒ තමයි සුතං පරිඋදපීති අනුවේ ආනිසංශයක් ලෙස ගිනහැර දක්වා තිබෙන. දිට්ඨිං උජුං කරෝති Tamanගේ දෘෂ්ටිය දැකීම, දිට්ඨියනු දැකීමයි දැකීමේ ආකාර දෙකක් පිළිබඳව ධර්මයේ සඳහන් වෙනවා සම්මා දිට්ඨි සහ මිච්ඡා දිට්ඨි. නිවන් දක්නා පුද්ගලයෙකුට වැදගත් වෙන්නේ සම්මා දිට්ඨිය සම්මා දිට්ඨිය anu යහපත් දැකීම. ඒ නිසා මිච්ඡා දිට්ඨියෙන් මිදී මිච්ඡා දිට්ඨිය anu වැරදි දැකීම වැරදි දැකීමෙන් මිදී යහපත් දේ දැක්මට හුරු පුරුදුව ලබන්නේ ධර්ම ශ්‍රවණය කිරීමෙන්. දිට්ඨි මුජුන් කරෝති anu එවන් දැක්ම යහපත් භාවයට පත් කොට ගැනීමයි. කංකං විතරති කංකං කියලා කියන්නේ සැකය සැක සංකාවන් දුරු කරගන්නට කාංක්ෂාවන් දුරු කරගන්නට ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙනවා ආනිසංසය. ඒ නිසා ධර්ම ශ්‍රවණය කිරීම තුළින් පුද්ගලයාගේ හිතේ ගොඩනැගී තිබුණ සැක සංකා දුරු කරගන්නට පුළුවන්කම ලැබෙන බවයි සඳහන් වෙන්නේ. චිත්තමස පසීදති බණහන දායක ඇත්තන් ඊතා ශ්‍රද්ධාවෙන් මේ උතුම් දේශනාව තථාගත බුදුරජාණන් වහන්සේ විසින් අප වෙනුවෙන් මේ දේශනා කළේ කියන විශ්වාසය උපදවාගෙන ධර්ම ගෞරවය ඇති කරගෙන අපි මේ ධර්ම ශ්‍රවණය කරන විට පින්නතුනි අපේ හිතේ පැහැදීම ඇති වෙනවා චිත්තමස්ස පසීදති මේ කියන ලද ආනිසංස වශයෙන් අපට අත්පත් කරගන්නට පුළුවන් වෙනවා ධර්ම ශ්‍රවණය කිරීමෙන් බණ ඇසීමෙන් එනිසා ඔබ මනාව අවධානයෙන් යුක්තව ධර්මයේ කෙරෙහි ගෞරවය උපදවාගෙන මේ උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කළ යුතුයි. පින්නතුනි තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සුවාසු දහසක් ධර්මස්කන්ධය විවිධ මලසුන්නක විසිරුණු මල් ගොඩක්සේ පවතිනට යෙදුන බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙනවා. එවන් විවිධ විසිරුණු ස්වභාවයෙන් පැවතුන ධර්ම විනය ආදී මේ උතුම් ධර්ම කොටාසයන් යලි තෘතීය සංගායනාවේදී එදා මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගේ මූලිකත්වයේ පැවති තෘතීය ධර්ම සංගායනාවේදී සංගෘහිත භාවයට පත් වුණා. එයින් අපි දන්නවා සූත්‍ර පිටකය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්ම කාරණා ඇතුළත් කරගනිමින් දීඝනිකාය, මජ්ක්‍ධිමනිකාය, සංයුත්තනිකාය, අංගුත්තර නිකාය හා කුද්දක නිකාය වශයෙන් වර්ගීකරණයට ලක් වුණා. එයින් සංඛ්‍යාත්මක වශයෙන් ධර්මකාරණා විග්‍රහ කළ කොට්ඨාසේ තමයි අංගුත්තර නිකාය වශයෙන් සඳහන් වෙන්නේ. එම අංගුත්තර නිකායේ තික නිපාතේහි එන රථකාර සූත්‍රයයි අදමා මාතෘකා කරගන්නට යෙදුනේ. පුද්ගලයාගේ ජීවිත ගමනේදී අපි ඇති කරගත යුතු ත්‍රිවිධ ద్వාරයේම සංවර භාවයේ කාය සංවරය, වචී සංවරය, මනෝ සංවරෙහි වටිනාකම පිළිබඳවයි, වැදගත්කම පිළිබඳවයි මේ උතුම් දේශනාවේදී අවධාරණය කොට තිබෙන්නේ. පින්නතුනි මේ සංසාර ගමනේදී ඔබ මම අපි හැම දෙනාම මේ ත්‍රිවිධ ద్వාරය තුන්දොර මනාව සංවර කර ගැනීම අපේ සාංශාරික සුභ සිද්ධිය වෙනුවෙන් උපයෝගී කරගන්නට පුළුවන්කම තිබෙනවා. අප අතින් සිද්ධ වෙන දහසකුත් එකක් වැරදි කය හේතුවෙන් වචනේ හේතුවෙන් මනස හේතුවෙන් සිද්ධ වෙන බව අපි සමාජයේ දෙස බලන විට පැහැදිලි වෙනවා. එනිසා මේ කාය වාක් මනෝ යන ත්‍රිවිධ ద్వාරයේම සංවර භාවයට පත් කර ගැනීම මේ සූත්‍ර දේශනාව හරහා අපට අවධාරණය කරනවා. මගේ බුදුරජාණන් වහන්සේ එදා බරණැස ඉසිපතන මිගදායේදී භික්ෂු සංඝයා වහන්සේ අමතමින් මේ වටිනා දේශනාව සිද්ධ කරන්නට යෙදුණා. බරණැස ඉසිපතනේ කියලා කියන්නේ තථාගත බුදුරජාණන් වහන්සේ මංගල ධර්ම දේශනාව පවත්වන ලද ස්ථානය. උන්වහන්සේ එදා පැහැදිලි කරනවා භූතපුබ්බම් භික්කවේ රාජා හෝසි පචේතනෝ නාම අතකෝ භික්කවේ රාජා පචේතනෝ රත්තකාරං ආමන්තේසි ඊතෝ මේ සම්ම රතකාරං චන්නං මාසං අච්චයේන සංගාමෝ භවිස්සති යනාදී වශයෙන් එහි අදහස භික්කවේ භික්කවේ යනුවෙන් ආමන්ත්‍රණය කොට තිබෙන්නේ මහණෙනි පෙර ඌවක් සඳහන් කරන්නේමි පචේතන නමින් අතීත රජෙක් වාසය කළ බව සිහිපත් කරමින් මගේ බුදුහාමුදුරුවෝ මේ උපමා කතාව යොදාගෙන ඒ තුලින් විස්තර කරනවා කාය වාක් වචී යන ත්‍රිවිධද්්වාරයේම සංවරකම සම්බන්ධයෙන් ඒ වැදගත්කම කෙතෙක්ද යත් සිහිපත් කරන්නේ නම් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පෙර ආත්ම භාවයක විසූ මේ පචේතන නම් රජතුමා රතකාරයෙකු සමීපයට ගොස් රතකාරයාට මෙලෙසින් සිහිපත් කරනවා කුමක්ද ප්‍රකාශ කරන්නේ රතකාරය සමසක් කැවෑමෙන් මට යුද්ධයක් පවතිනවා සමසක් යනුවෙන් සඳහන් කළේ මාස 6ක් මාස 6 කැවෑමෙන් මට යුද්ධයක් පවතිනවා ඔබ ඔබේ උපරිම ශක්තිය යොදවාගෙන දර්ශනීය රත දෙකක් රෝද දෙකක් මට ඉදි කර දෙන්න කියලා. ඒ වෙලාවේ මේ වගකීම බාර ගන්න රතකාරයා කුමක්ද කරන්නේ? සමසට දින 6ක් අඩුවනසේ එක් රෝදයක් සාදා නිම කරනවා. හරියටම මාස 6ට දින 6ක් අඩුවෙන් එක් රෝදයක් සාදා නිම කරනවා. අති දීර්ඝ කාලයක් මේ වෙනුවෙන් ඔහු වැය කරලා තිබෙනවා. ඊළඟට මේ වෙලාවේ යලිත් පචේතන රජතුමා විමසීමක් කරනවා පින්නතුනේ ඔබට මා මුලින් සිහිපත් කළේ මා ඉල්ලා හිටියේ මාස 6ක් ඇතුළත මට රෝද දෙකක් ඉදි කර දෙන්න කියලා. එනමුත් ඔබ මේ ක්‍රෝධයක් තනන්නට දින 6ක් අඩු වෙනසේ මේ මාස 6ම ගත කරලා තියෙනවා. එතකොට දැන් අනිත් රෝදේ ඔබ කොහොමද හදන්නේ? අනිත් රෝදේ ඔබ හදලා දෙන්න නම් ඔබට පුළුවන් ද කියන කාරණය පචේතන රජතුමා එදා රතකාරයාගෙන් විමසනවා. ඒ වෙලාවේදී රතකාරයා සිහිපත් කරනවා එසේ මහරජ මා ඒ වගකීම බාර ගන්නම් මා ඒ ඉටු කරන්නම් කියලා. අවසානයේදී සමසය සම්පූර්ණ වෙනකොට මාස 6 සම්පූර්ණ වෙනකොට පින්නතුනේ මේ රතකාරයා අර රෝද දෙකත් අරගෙන පචේතන රාජමාලිගාවට ගමන් කළා. ගිහින් මහරජතුමා ඉදිරියේ ඒ රෝද දෙක තබලා රජතුමාට සිහිපත් කරනවා මහරජතුමනි මා මේ කාර්ය ඔබ මට බාර දුන් වගකීම මා අවසන් කළා රෝද දෙකෙහිම කටයුතු අවසానයි කියලා. මහරජතුමා මේ වෙලාවේ ඊටමත් මැනවින් මේ රෝද දෙක පරීක්ෂා කළා. හොඳින් පරීක්ෂා කරලා බලලා ඒවා ඒ රෝද දෙකෙහි නිම්මලලු බොස්කෙඩි ගරාදි ආදී හැම එකක්ම පිළිවෙලකට දර්ශනීයත්වයට පවතිනවායි කියලා ස්වකීය ප්‍රසාදේ පළ කරනවා රතකාරයාට. මේ රෝද දෙකේ කිසිම වෙනසක් මට දකින්න ඇත්තේ නෑ. ඔබ මාස 6කට දවස් 6ක් ඌනව ඒ ක්‍රෝධයක් අවසන් කරනකොට අනිත් රෝධය අවසන් කරන්න ඔබට දවස් 6යි ගත වුනේ. ඒ වුණාට මට මේ රෝධ දෙකේ කිසි වෙනසක් පෙනෙන්නේ නැහැ කියලා රතකාරයාට එදා මහරජතුමා සිහිපත් කළා පින්නතුනි. ඒ වෙලාවේදී රතකාරයා සිහිපත් කරනවා මහරජතුමාට ස්වාමීනි මේ රෝධ දෙක එක සමාන වුණාට මේ දෙකේ වෙනසක් තියෙනවා. මොකද්ද වෙනස? මට මේ වෙනස පේන්නේ නැහැ කියලා මහරජතුමා විමසන වෙලාවේ රතකාරයා අර සමසක් ගෙවලා තිබ්බ රෝදය සමසට දින 6ක් අඩුවෙන් ගෙවලා හදපු රෝදේ පැත්තකින් තියලා පළමු කොටම දින 6කින් හදපු රෝදය අත ඇරලා පෙන්නනවා. මේ රෝදය කැරකිලා ගිහිල්ලා ටික වෙලාවකින් එතනම බිමට වැටෙනවා. එතකොට දෙවැනියට මොකද කළේ රජතුමාට දර්ශනය වනසේ සමසකට දින 6ක් අඩුවෙන් තිබුණ අනිත් රෝදය කරකවලා පෙන්නනවා. ඒ රෝදය පින්නතුනි බිම නොවැටි එක්තැනම පවතිනවා. දැන් රජතුමාට මෙහි වෙනස වැටහෙනවා. ස්වාමීනි මෙම රෝද දෙකේ වෙනස මෙන්න මේකයි. ඔබතුමා මට සිහිපත් කළා මාස 6ක් ඇතුළත රත් දෙකක් හදලා නිම කරලා දෙන්න කියලා. එහෙම වුණත් මේ රෝද දෙක හදන්න මට ලොකු කාලයක් වැය වෙනවා. මම මුල්ම රෝදේ තනන්න සමසකට දින 6ක් අඩුවෙන් මම ගත කළේ මං හොඳට කල්පනා කරලා හිතලා පළමු රෝදේ නිර්මාණය කළා. ඒ සඳහා මම ලොකු කැපකිරීමක් සිද්ධ කළා. මහරජතුමනි එහි පරිචය පුරුදුතාව මට ඇති වෙච්ච නිසා දෙවනි රෝදේ තනන්නට මට මේ දින 6 ප්‍රමාණවත් වුණා. නමුත් මේ එකින් එකට මේවාහි වෙනසක් තිබෙනවා. මොකද්ද තිබෙන වෙනස? මේ රෝද දෙකේ නිම්මලලු වෙනස් වෙලා තියෙනවා. ගරාදි වෙනස් වෙලා තියෙනවා. බොස් ගෙඩියත් වෙනස් වෙලා තියෙනවා. මේ රෝදවල දෙවණියට හදපු දින 6ක් ඇතුළත හදපු රෝදයේ ගරාදිය ඇදයි, නිම්මලල්ල ඇදයි, පොස් ගෙඩිය ඇදයි, දෝෂ සහිතයි, අඩුපාඩු සහිතයි. ඒ නිසා මේ රෝදය මේ විදිහට කරකවල අතාරිනකොට යම් තැනකදී වැටිලා ආය ඒකේ වෙනසක් අපිට දකින්න ලැබෙන්නේ නැහැ කියලා හිතුවට මහරජතුමනි මේ රෝද දෙක එකින් එකට වෙනස් කියන කාරණේදා රතකාර්ය මහරජතුමාට සිහිපත් කළා. මගේ තථාගත බුදුහාමුදුරුව පින්නතුනි මේ උපමාවට යොදා ගන්නවා. මහණෙනි එදා පචේතන රජු නමින් උපත ලැබුවේ වෙන කිසිවෙකුවත් නොව උතුම් වූ ਸਰවඥ වූ මම්ම වේදයි කියලා උන්වහන්සේ එදා සිහිපත් කළා. ඒ වගේම අර කරත්ත රෝදේ තිබුණ නිම්මලලු, ඒ වගේම ගරාදි, ඒ වගේම බොස්ගෙඩිය උපමා කරනවා පින්නතුනි කාය වචී මනෝ යන ద్వාරත්‍රයට. මේ ත්‍රිවිධ ద్వාරයේම අපි ඇද සහිත වුණොත් දොස් සහිත වුණොත් එවැගේම අඩුපාඩු සහිත වුණොත් අර කරත්ත රෝදය එසැනින් බිමට වැටුණා වගේ කාය කාය වාග් මනෝ යන මේ ద్వාරත්‍රයේම මිනිසුන් පාපක ධර්මයන් රැස් කරගෙන මේ සසර වික්කර ගන්නවා කියන එක බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. නිසා ජීවිත සාර්ථකත්වය ඇති කරගන්නට උත්සුක වන ගිහි පැවිදි හැම දෙනාම අර කාය වචී මනෝ යන ద్వාරත්‍රයේම සංවර භාවයට පත් කරගත යුතුයි කියන එකයි මගේ බුදුහාමුදුරුව පැහැදිලි කළේ. එනිසා උන්වහන්සේ පැහැදිලි කරනවා පින්නතුනි මේ විදිහට මේ පවතින ත්‍රිවිධ ద్వාරයේම සංවර භාවයට පත් කරගන්නකොට අපට අඩුපාඩුවක් නැතිව ජීවිතයේ සාර්ථකව ගෙවන්නට පුළුවන්කම තිබෙනවා. මොනවද කායිකව අපි ඇති කරගත යුතු දේවල් තස්මාතිහ භික්කවේ එවං සික්ඛිතබ්බං කාය වංකං පජහිස්සාම කයෙන් සිද්ධවන වංක භාවේ ප්‍රාණඝාතය අදත්තා දානය කාම මිත්‍යාචාරය යන ත්‍රිවිධ කාය දුෂ්චරිතයන්ගෙන් වැළකීම තුල ඒ වගේම ඒ ත්‍රිවිධ කාය දුසිරිත් වලින් වැළකීලා අපි ඒ දෝෂයන්ගෙන් මිදෙනවා නම් අප ඒ සංවර භාවය නිසා කායික සංවරය උපදවා ගත්තා බවට පත් වෙනවා. වචීවංකම් පජහිස්සාම මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපා යන චතුර්විධ වාග් දුෂ්චරිතයන්ගෙන් වැළකීම තුළ අපි අපේ ජීවිත සාර්ථකත්වයේ ජීවිත සාඵල්‍ය ඇති කරගත්තා බවට පත් වෙනවා. වචනේ නිසා සිද්ධ වෙන වැරදි වලින් අපි මිදෙනවා නම් අපේ වචනේ සංවර භාවයට පත් වෙනවා නම් අපි ඇද නැති, paludu නැති ඒ වගේම අඩුපාඩු නොමැති ජීවිත ගෙවන්න උන් බවට පත් වෙනවා. මනෝවංකං පජහිස්සාම අවිද්‍යාව, ව්‍යාපාදය, මිච්ඡාදිත්‍ති වශයෙන් ධර්මයේ සඳහන් වෙන අට කතාවල විවරණය වන මේ අකුසල චේතනාවන් චේස්තාවන්ගෙන් අපි මිදෙනවා නම් පින්නතුනි මනෝවංක භාවයක් අපට ඇති වෙන්නේ නැහැ. මනෝ දෝෂයක් අපට ඇති වෙන්නේ නැහැ. මනෝ කසාවක් අපට ඇති වෙන්නේ නැහැ. ඒ නිසා බුදුන් වහන්සේ සිහිපත් කරනවා එවං හිවෝ භික්කවේ සික්ඛිතබ්බං මෙන්න මේ ආකාරයට අපි සංවරශීලී භාවයට සංයම භාවයට ජීවිතේ පත් කරගන්නට අවශ්‍ය වෙනවා මොනවද මේ ආරක්ෂා වීම වෙනුවෙන් සංවර භාවය වෙනුවෙන් අපි සිද්ධ කළ යුතු දේවල් බුදුන් වහන්සේගේ දේශනාවේ සඳහන් කරනවා කයින් සිද්ධ වන ත්‍රිවිධ කාය දුෂ්චරිතයන්ගෙන් අත මිදෙන විට අපට කායික සුචරිතය ඇති කරගන්නට පුළුවන්කම තිබෙනවා. යම්කිසි කෙනෙක් ප්‍රාණඝාත අකුසලයෙන් මිදෙන්නේ නම් අදත්තාදාන අකුසලෙන් මිදෙන්නේ නම් කාම මිත්‍යාචාර අකුසලෙන් මිදෙන්නේ නම් මේ ත්‍රිවිධ කාය දුස්චරිතෙන්ම මිදීම හේතු කොටගෙන කායික සංවරය උපදවා ගන්නට පුළුවන් වෙනවා. එවිට අර සමසකට දින 6ක් අඩුවෙන් නිර්මාණය කරපු රෝදේ වාගේ අපට බොස්කෙඩිය ගරාදිය, නිම්මලලු, ඇද නැති, වංක නැති, paludu නැති ආකාරයට නිර්මාණය කළාසේ අපට කයෙන් සංවර භාවය උපදවා ගන්නට පුළුවන්. එතකොට කාය වංක භාවය ඇති වෙන්නේ නැහැ. කාය කසාවේ ඇති වෙන්නේ නැහැ. කාය දෝෂය ඇති වෙන්නේ නැහැ. ඒ වගේම වචනෙන් සිද්ධවන මුසාවාද පිසුනාවාච පරුසාවාච සම්පප්පලාප යන චතුර්විධ වාක් දුෂ්චරිතයන්ගෙන් මිදෙරිලා වාක් සුචරිතය අපි ඇති කරගන්නට ඕනි. ප්‍රාණඝාතය, අදත්තා දානේ, කාම මිත්‍යාචාරය යන ත්‍රිවිධ කාය දුෂ්චරිතයන්ගෙන් මිදුනාseම පින්නතුනි මුසාවාද, පිසුනාවාච, පරුසාවාච, සම්පප්පලාප යන චතුර්විධ වාක් දුෂ්චරිතයනොත් මිදින්නට අවශ්‍යයි. එවිට අපට පුළුවන්කම තිබෙනවා වචී සංවරය ඇති කරගන්නට වචී වංක භාවයෙන් මිදෙන්නට වචී දෝෂයෙන් මිදෙන්නට වචී කසාවෙන් මිදෙන්නට පුළුවන්කම තිබෙනවා එවැගේම මනසට ඇතිවන අවිද්‍යාව ව්‍යාපාද මිච්ඡාදිත්‍ය වශයෙන් ධර්ම ඉදිරිපත් කරන සිතට නැගෙන අනේක ප්‍රකාර වූ ක්ලේශ ධර්මයන් අපි නිර්මුක්ත කරගන්නට උත්සුක වන්නේ නම් අපට මනෝ වංක භාවයෙන් තොරව මනෝ දෝෂයෙන් තොරව මනෝ කසාවෙන් තොරව ජීවිතය ගෙවන්නට පුළුවන්කම තිබෙනවා මේ සියල්ලම නිවනට උපයෝගී වනසේ තමයි මගේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ නිර්වාණගාමී මාර්ගයට අවතීර්ණ වන නිවන් දක්නට උත්සාහ වඩන උත්සුක වන අපි හැමදෙනාම මේ උතුම් දේශනාවන්හි සඳහන් වන ධර්ම කාරණාවන් අපේ ජීවිත තුළට නිරන්තරයෙන් සම්බන්ධ කරගන්නට වෙනවා. ඒ තුළ අපි ගොඩනගා ගත යුතු ආධ්‍යාත්මික සන්තුෂ්ටිය සතුට සැනසීම පිළිබඳව බුදුන් වහන්සේ දේශනාවන් තුල ඉදිරිපත් කර කාරණා පින්වතුනි අපේ ජීවන ගමන යහපත් කරගන්නට අතිශයින්ම මහෝපකාරී වෙනවා. බලන්නකො ධර්මයේ වටිනාකම වෙනදාටත් වඩා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම දේශනාවන් ධර්ම කාරණාවන් අපේ ජීවිත තුළට මේ වර්තමාන සමාජය තුළදී අප්‍රමාණව සම්බන්ධ වෙනවා. ඇත්තෙන්ම මේ බුදුදහමේ කියවෙන හැම කාරණයක්ම අපේ මෙලොව ජීවිතේ පරලොව ජීවිතේ කියන මේ ආකාරවලට ප්‍රායෝගිකව දකින්න පුළුවන් විදිහේ දේශනා තියෙනවා. ජීවිතයක අස්ථීරත්වය, ජීවිතයක නිස්සාරත්වය, එමෙන්ම ජීවිතයක පවත්නා වූ ස්වභාවය පිළිබඳව වර්තමාන මිරුදුරු කොරෝනා වසංගත තත්ත්වයේ හමු වෙදී අපි ධර්මානුකූලව නොඑක්වර අත්දැකීමිනු ජීවත් වෙන්නේ. එනිසා ඒ හැම තැනකදීමත් අපි ත්‍රිවිධ ద్వාරයෙන් සංවර භාවය ඇති කරගත්තාම කායේන සංවරෝ සාධු සාධු වාචාය සංවරෝ මනසා සංවරෝ සාධු සාධු සබ්බත් සංවරෝ කයින් සංවර වීම යහපත් ਸਰවාකාරයෙන්ම කයින් සංවර වීම තුල අපට යහපත් ජීවත් වෙන්න පුළුවන්කම තිබෙනවා. අපි අපේ ජීවිත ආරක්ෂාව ඇති කරගත්තා වෙනවා. අපේ දීපල ආරක්ෂාව ඇති කරගත්තා වෙනවා. අපි සමාජීය ආරක්ෂාව ඇති කරගත්තා වෙනවා සෞඛ්‍ය ආරක්ෂාව ඇති කරගත්තා වෙනවා මේ අදී වශයෙන් අපි ඇති කරගන්නා වූ ආරක්ෂක පද්ධතිය ආරක්ෂණ ක්‍රම විදිය බුදුන් වහන්සේගේ ධර්මයේ තුලින් ඊටා මැනවින් අපට ප්‍රත්‍යක්ෂව දැකිය හැකි කාලයක තමයි මේ ඔබ අප ජීවත් වෙන්නේ. ඒ නිසා කායික සංවරය උපදවා ගන්නට වාචසික සංවරය උපදවා ගන්නට මානසික සංවරය උපදවා ගන්නට අපි නිරන්තරයෙන්ම උනන්දු වෙන්නට ඕනේ. බුදුන් වහන්සේ සාදු කියන වචනයෙන් සඳහන් කළේ යහපත්ය මැනවයි කියන කාරණේ. කයින් සංවර වීම යහපත් සාදු වාචාය සංවරෝ වචනෙන් සංවරශීලී භාවයට පත්වීම යහපත් වෙනවා. ඒ වගේම මනසා සංවරෝ සාධු හිතින් සංවර භාවයට පත්වීම යහපත් වෙනවා සාධු සබ්බත් සංවරෝ මේ විදිහට බලනකොට ਸਰවාකාරයෙන්ම සංවරශීලී භාවය ඇති කර ගැනීම අපේ ජීවන ගමන යහපත් කරලන්නට අතිශයින් මහෝපකාරී වන බවයි තථාගත දේශනාවෙහි සඳහන් වෙන්නේ. නිසා මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ හැම දිනාමත් මෙලොව ජීවිතේ සාර්ථක කරගන්නට අත්‍යවශ්‍ය වනසේ කයින් සහ වචනෙන් මනසින් සංවර භාවය උපදවා ගැනීම සඳහා කටයුතු කළ යුතු වෙනවා. එවිට ඔබේ අපේ ජීවිත ගමන සාර්ථක කරගෙන ධර්මානුකූලව ජීවත් වීමේ අවකාශයේ අවස්ථාව ලැබෙනවා. එහෙමනම් ඔබ කල්පනා කරගන්න ඔබේ ජීවිත ගමනට මේ උතුම් ධර්මයේ තුලින් ලැබෙන රක්ෂාවරණයේ පිහිට මෙතෙකයි මෙපමණයි කියලා ලිම කරන්න පුළුවන්කමක් නැහැ. මෙලොව ජීවිතයේ සාර්ථක වන්නට නිවන් වටිනා තවත් සූත්‍ර දේශනාවන් අප්‍රමාණව බුදුන් වහන්සේ දේශනා කළා. මේ කාරණා සියල්ලම දෙස බුද්ධිමත්ව හිතලා කල්පනා කරලා මේ ධර්ම කාරණා වටහාගෙන තිදොරින් මනාව සංවරශීලී භාවයට පත්වීම තුළ අපෙන් සිද්ධ වෙන වැරදි, අපෙන් සිද්ධ වෙන අකුසලයන් අඩු වෙලා කුසලයට එවැගේම පිනට යහපත්ව යෙදෙන්නට අපට පුළුවන්කම තිබෙනවා. එනිසා ඔබ තේරුම් ගන්නට උත්සුක වන්න ඔබ මහන්සි ගන්න වර්තමාන සමාජයේ දෙස බලමින් සමාජයේ අපි දකින විවිධ වූ දේවල් දෙස බුද්ධිමත්ව සිතමින් කල්පනා කරමින් ඒ ධර්මය හා ගලපා ගනිමින් ධර්මයේ පවතින වටිනාකම ගැන ඔබ තේරුම් ගන්න. ඒ වගේම ඔබ ධර්මානුකූලව ජීවත් වෙන්න. ඔබ කොතෙක් උත්සාහ කළත් අනේ මේ බුද්ධ දේශනාවේ මේ බුද්ධ ධර්මයේ කියලා මේ කෙරෙහි හුදෙක් ගෞරව දැක්වීම වශයෙන් පමණක් ජීවත් වුනොත් ඔබ අපේක්ෂා කරන දේ සිද්ධ වෙන්නේ නැහැ. අපි බොහෝ දුරට වර්තමාන සමාජයේ දකිනවා පින්නතුනි බොහෝ ස්ථානවල මේ බහුතරයක් ජනතාව එක්රොක් වෙමින් පොදිබඳ ගනිමින් ආමිස පූජාවන් තමා ඊතා විශාල කැපකිරීමකින් සිද්ධ කරන්නේ. නමුත් ඒ කරන ආමිස පූජාව බුද්ධ ධර්මයේ පවත්වාගෙන යන්න බුද්ධ දේශනාව පවත්වාගෙන යන්න වටිනවා තමයි. එසේ වුණත් ධර්මානුකූලව අපේ ජීවිතේ හදාගන්න ප්‍රතිපත්ති පූජාවට ප්‍රතිපත්තියෙන් බුදුන් පුදන්නට හැම දිනම මහන්සි ගත යුතු උත්සුක වෙන්නට ඕනේ. මේ වර්තමාන සමාජය තුල අපි දකිනවා බොහෝ දෙනෙකුට මේ පවතින වසංගත තත්ත්වයේ හමු වේ ලබා දී තිබෙන උපදේශ පවා ක්‍රියාත්මක නොකොට ස්වාභිමතේ අනුගමනය කරමින් කටයුතු කරනවා. ඒ තුල අපි කොතෙකුත් අවවාද කළත් අපේ රාජ්‍ය නිලධාරියන් අවවාද කළත් වගේම සෞඛ්‍ය අංශය දැනුවත් කළත් ඇතැම් අවස්ථාවල මේ පිළිබඳව වඩාත් සැලකිල්ලක් දැක්වීමේ ප්‍රවණතාවක් අපි දකින්නේ නැහැ. බුදුන් වහන්සේ දේශනා කරනව හැම මොහොතකදීම අපි කාර්යයක් කරන්න සැරසෙන මොහොතේදී අත්ූපනායක ධර්මපර්යාය තමන් තමන් උපමා කරගෙන හැම කාර්යයක්ම කරන්න කියලා. ඔබ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවිදීන් අනුගමනය කළොත් ඔබ ඔබේ ජීවිතය ආරක්ෂා කරගත්තා වෙනවා. ඔබ ජීවිතය ආරක්ෂා කරගන්නවා කියලා කියන්නේ සියලුම දෙනාගේ ජීවිත ආරක්ෂාව ඇති කළා තල කළා බවට පත් වෙනවා. ඒ නිසා ඇතැම් අයට උදව් කරන්නට ගිහින්, ඇතැම් අයට උපකාර කරන්නට ගිහින් රාජනිර්ධාරීන් සෞඛ්‍ය අංශවල පවා ඇතමුත් රෝගී තත්ත්වයට පත් වෙලා ඉන්නවා. ඉතින් මේ හැම දිනාටම අපි ආශිර්වාද කරන මේ උතුම් ධර්ම දේශනාවෙන් ලැබපු සියලුම පින්පෙත්වල බලමහිමෙන් ඒ හැම දිනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ඒ වගේම මේ උතුම් දේශනාව ශ්‍රවණය කරන ලක්ෂ සංඛ්‍යාත ජනතාවගෙන් අපි ඉල්ලා හිටිනවා මේ කාලපරාසය තුලදී ඔබ හැම දිනාම ඔබට ලබා දී තිබෙන සෞඛ්‍ය උපදෙස් නිසි පරිද්දෙන් අනුගමනය කරන්න. අපි සමාජය තුළ අපි පුරුද්දක් වශයෙන් කරගෙන යනවා. අපි කරන සියලු කාර්යයන් අපි අන් අය සමග සමාන කරන්න උත්සුක වෙනවා. නමුත් ඒ සමාන කිරීමකින් තොරව ඔබට ලබා දී තිබෙන උපදෙස් තේරුම් අරගෙන මේ රෝගයේ බැරෑරුම් බව හොඳින්ම වටහාගෙන අපි අපේ ආරක්ෂාව ඇති කරගන්නට අවශ්‍යයි. බුදුන් වහන්සේ දේශනා කළේ ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ඨි පරමං ධනං විශ්වාස පරමා ඥාති නිබ්බාණං පරමං සුඛං ආරෝග්‍ය පරමාලාභා අපට ලැබෙන උතුම්ම ලාභය තමයි නිරෝගීකම කියලා කියන්නේ. ඉතින් නිරෝගීකම ඇති කරගන්නට නම් අපි මේ උපදේශ සියල්ල අනුගමනය කළ යුතුයිනේ. ඒ නිසා බාල තරුණ මහලු වශයෙන් අපි කවුරුත් ભેද භින්නතා ඇති කරගන්නේ නැතිව ආරෝවන් ඇති කරගන්නේ නැතිව අපි මේ වර්තමාන සමාජය තුල පවත්නා වූ නීතියට අවනත වෙමින් අපි හැමදෙනාම කටයුතු කළ යුතුයි. දිනපතා මේ දිනවල ගුවන් විදුලි ප්‍රවෘත්ති පත්‍ර රූපවාහිනී මාධ්‍ය ආදී අපි දකිනවා බොහෝ දෙනෙක් විවිධ වූ වැරදි වලට ලක් වෙමින් අත්අඩංගුවටපත් වෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයන් නැති වෙන්නට ගියොත් අපට මේ මුළු රටම ලෝකයේම මේ රෝගයෙන් දැහැගෙන විනාශයටපත් වෙලා නැත්තටම නැති වෙන තත්ත්වයට අපි යයි. ඒ නිසා අපේ ආර්ථික தত্ত্বය පහළ බහිමින් පවතිනවා. වගේම අපේ මානසික தත්ත්වය පහළ බහිමින් පවතින මේ හැම දෙයකම බුදුන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයේ උපයෝගී කරගන්නට පුළුවන් පින්නතුනේ. බුදුන් වහන්සේ පැහැදිලි කළා සන්තුට්ටි පරමං ධනං උතුම්ම ධනෙ තමයි සතුට. දැන් අපට පැහැදිලිනේ කොච්චර අපි භෞතික වශයෙන් ලාභ ලබාගෙන හිටියත් යාන වාහන තිබුණත්, ගිය දොර වතු පිටි ඉඩකඩම් තිබුණත්, මේ හැමදේම මේ අපේ අසනීපතාවත් එක්ක මේ අපේ වසංගත තත්ත්වයක් එක්ක විනාශයටපත් වෙනවා. ඒ නිසා සන්තුට්ටි පරමන් ධනං අපට ලැබෙන උතුම්ම ධනෙ තමයි හිතේ සතුට. හිතේ සතුට ඇති කරගන්න පුළුවන් විදිහට ධර්මානුකූලව ජීවත් වෙන්න අපි හැමදෙනාම උත්සුක ගනිමු මහන්සි ගනු මේ නිසා ඔබ හැම දිනම මේ උපදේශ අනුගමනය කරමින් උපදේශ පිළිපදිමින් විශේෂයෙන් මේ දිනවල විහාරස්ථාන ගණනාවක වස්සාන සමයේ කටින චීවර පුණ්‍ය මහෝත්සව සිද්ධ කරන සමයේ ඉතින් ඒ නිසා බොහෝ ස්වාමින්ද්‍රයන් වහන්සේලා අපත් සමග සිහිපත් කරන්නට යෙදුනා බොහෝ දායක පිරිසක් එකතු වෙනවා මේක වළක්වන්න ක්‍රමයක් නැහැ ඒ වගේම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවිදීන් අනුගමනය කරන්නට කියලා දැන්වීම් දැක්කුවත් ඒ වගේම නිවේදන සිද්ධ කළත් ඇතැම් අය මේවා පිළිපදින්නේ නැති තත්ත්වයටම ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේවා අනුගමනය කරන්න පිළිපදින්න ඔබෙන් ලැබෙන මේ පුංචි සහාය තුල රටක් රකින්න පුළුවන්, ගමක් රකින්න පුළුවන්, දේශයක් රකින්න පුළුවන්. ඒ නිසා ඔබ හැමදෙනාම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවිදීන් අනුගමනය කරමින් ඒ සහසම්බන්ධ වන ආගමික කාර්යයන් තුලදී උනත් භික්ෂු සංඝයා වහන්සේත් ඔබට සිහිපත් කරાવી අපට ශේෂවන් ඉතිරිවන්නේ ඒ අපි රක්නා ප්‍රතිපත්තිය පමණක් බවයි හැම මොහොතෙම අපි තීරුම් ගත යුතු වන්නේ. ඒ නිසා මේ විදිහට අපි ප්‍රතිපත්තියේ ඇති කර ගන්නට අවශ්‍යයි. ත්‍රිවිධ ద్వාරයෙන් අපි සංවරශීලී භාවය ඇති කරගෙන ඒ සංවරශීලී භාවයේ හේතුවෙන්ම අපි ප්‍රාර්ථනා කරන මෝක්ෂයේ නිවන අත්පත් කරගන්නට අපට පුළුවන්කම තිබෙනවා 2017 නොවැම්බර් 15 පරවල සැපත් වේයන්ගොඩ කීනවල වත්තේ විසූ විශ්‍රාමික බැංකු නිලධාරී හැරිසන් වික්‍රමසිංහ තම පියාණන්ටත් ද අනල්ප පුණ්‍ය ශක්තිය විශේෂයෙන් අද මෙබඳු කාල පරිච්ඡේදයක් තුළ ධර්මදේශනාවෙහි දායකත්වයෙන් ක්‍රියා කර ගැනීමෙන් ඔබ ලබා ගන්නට ඉදුණ මේ පුණ්‍ය ශක්තිය ඔබ හැම දිනාගෙම මෙලෝ පරලෝ විහාත සංසිද්ධිය වෙනුවෙන් උපනිශ්‍රේ වෙත්වා විශේෂයෙන් සිහිපත් කට යුතුයි වර්තමාන ලෝකයේ පුරාම ඇතිව තිබෙන මේ රුදුරු කොරෝනා වසංගත తත්වය ක්‍රමයෙන් පහව යාමට මේ උතුම් ධර්ම දේශනාවන් තුලින් ජනිතවන අනන්තා පරිමාණ පුණ්‍ය ශක්තියනි බලමහිමය මහෝපකාරී වෙත්වා. ඒ හේතු කොටගෙන ඔබ හැම දිනාටමත් බුද්ධ ආදී උතුමන් වහන්සේලා නිවිසනෙහි පෙමිනවදාල ජාති ආදී දුකින්තර අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ පුණ්‍ය ශක්තියනි බලමහිමේ හේතු වාසනා වෙත්වා. සවුලෝ වසන සියලුම දිව්‍ය රාජවරුන් බ්‍රහ්ම රාජවරුන් ඇතුළු කොටගත් සියලුම දෙනා මේ පුණ්‍ය ශක්තියින් අනුමෝදන් කොටගෙන මෙලොව පරලොව බිහාර්ථ සංසිද්ධිය උපදවා ගනිත්වා ඔබ නමින් භාවයටපත් වුන සෙනෙහවන්ත ඥාතිහිත මිත්‍ර ආදී සීලම දෙනාමත් මේ උතුම් ධර්ම දේශනාවෙන් ලබන ලද අප්‍රමාණ පුණ්‍ය ශක්තියින් අනුමෝදන් කොට ගනිත්වා මෙබඳු පුණ්‍ය ශක්තියින් අත්පත් කොට ගන්නට යෙදුන ඔබටද සසර වසනතුරු නිවන් දකින්නතුරු සදාකල් සත්පුරුෂයන්ම මුණ ගැසෙත්වා අසත්පුරුෂ ආශ්‍රයක් කිසි කලෙකවත් සිද්ධ නොවෙත්වායි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු අපි හැමදෙනාම දෙවියන්ට පින් අනුමෝදන් කරමු ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසත්තා ච භුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ධම්ම දේශනං ආකාසත්තා ච භුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඔබ හැම දිනාටමත් මේ උතුම් පුණ්‍ය ශක්තිය බලමහිමේ හේතු වාසනා වේවා පරිලෝක ප්‍රාප්ත වන්නට යෙදුන සියලුම දෙනා මේ පින් අනුමෝදන් කොටගෙන සාංශාරික දුක්ඛයෙන් අත මිදී නිර්වාණ සම්පත් සාධනය කෙරෙත්වා කියලා හැම දිනාටම සාදුකාරයක් දෙමින් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම ඔබටත් සංසාර ජීවිත ගමන සාර්ථක වන්නට මේ උතුම් ධර්ම දේශනාවේ බලමහිමේ උපනිශ්‍රේ වෙත්වා මේ රට ලෝකයේ තුල පැතිර පවත්නා වූ නිරුදුරු කොරෝනාව සංගත තත්ත්වයෙන් සියලු සත්‍යයන් අත මිදිත්වා හැම දිනාගෙම ජීවිත ගමනට ආයුර ආෝග්‍ය ආදී සියලු සම්පත් සාධනෙ විත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන හැම දිනාම වන්දනා කරගන්න හොඳයි සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සුත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ පූජ්‍ය අංකුමුරේ ශ්‍රී චන්දානන්ද ස්වාමින්ද්‍රයන්න් වහන්සේ ධර්මදේශනා පැවැත් වූ දේශකයන්න් වහන්සේට අපි සියලු දෙනාම සාදුකාරයක් පවත්වා නිදුක් නිරෝගී සුවය චිර ජීවනය ප්‍රාර්ථනා කරමු. තව තවත් ශාසනික සේවාවන් ඉටු කරන්නට ධෛර්ය ශක්තිය ලැබේවායි කියා සාදුකාරයන් මේ ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු